ඒ කොණ්ණඤ්ඤ තාපසයාගේ අවබෝධයත් එක්ක බුදුරන් වහන්සේගේ ප්‍රීති වාක්‍යයක් ඇති වුණේ මේ ලෝකේට ධර්මය කියලා දෙන්න පුළුවන් නෙවෙයි අවබෝධ කරගත්තා නෙවෙයි අර දැකපු හැකියාවෙන් බුදුරන් වහන්සේට ඒ හැකියාව තමයි මේ සියල්ලක්ම දැකලා බුදුරන් වහන්සේ මේ බුදුරුන්ට ආවේනික සාමුක්ඛංශික දේශනේ විග්‍රහ කරලා ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරලා සිංහනාද කරාට පස්සේ මේ ලෝකයේ දහමට යමු වුණා නම කෙනෙක් සතුට ප්‍රීතිය ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න බුදුරයන් වහන්සේ පැහැදිලි කරන්නේ යමෙක් මට ගෞරව කරනවා නම් මට සලකනවා නම් පරිනිබ්බාන සූත්‍රය පෙන්නනවා ධර්මයේ හැසිරීමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ තමන්ට තහවුරු වන දේක läගගෙන පළපදියම් වෙලා රිංගගෙන බැහැගෙන ඉන්න එකට නෙමෙයි. තමන්ගේ කෝණය තහවුරු වෙන එකට නෙමෙයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. සද්ධාරුචි අනුසව ආකාර පරිිතක්ක දිටිනිඥානකන්දයක රිග ගන්න එකට නෙමෙයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ ප්‍රතිපදාත්මකවම ඊතර වීමේ වැඩපිළිවෙල ඒ අනුගත වීමත් එක්ක සිදුවෙන එක. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ධර්මයේ කතා කරනකොට ඔබටත් යම්කිසි විදිහකට ඒ නැමීමකට ඒ අනුගත වීමකට ඒ විදිහට හිතීමකට ඒ හිතන්න ඕන හිතන්න කියන විදිහට හිතනකොට ඒ ඒ ඒ ඒ හිතීමත් එක්ක කතා කරනකොට අපටත් ඒ විදිහේ මුදිතාවක් හතුටක් ඇති වෙනවා. හැබැයි පින්වතුනි, läගගෙන ඉන්න විදිහට කටයුතු කරනකොට, පළපදියම් වෙලා ඉන්නකොට කටයුතු කරනකොට, කොහෙන් අර ගිහලා තමන්ම ඉස්මතු වෙනකොට, මොකකෙන් අර ගිහලා තමන්ව තහවුරු වෙනකොට, තමන්ට තමන්ගේ වැඩගත්කම මොන වගේ හරි ප්‍රකට වෙනකොට, තමන්ට තමන් වැඩගත් නෑ කියලා හරි තමන්ට තමන් වැඩගත්කම ප්‍රකට වෙනකොට, එතකොට පින්වතුනි මේ ශාසනය කුත්ති වෙන්නේ නෑ. ඒ නිසා ඒ බුදුරන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ කරපු සිංහනාදය මේ කරපු ධර්ම චක්‍රය ආපස්සට කරකවන්න ලෝකේ කාටවත් බෑ. හැබැයි අපි ධර්ම චක්‍රේ ආපසට කරකවන්න යමු කරන්න බැරි වුණාට අපි ලෝකයට බොරුවක් කියලා දෙන්න හරියන්නේ නැහැ. අපි අපට බොරු කරලා හරියන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව නිවැරදිවම ධර්ම චක්‍රයට අපට අනුගත වෙන්න පුළුවන් නම් අනුගත වෙලා ඒ දහමත් එක්ක යමු වෙන්න පුළුවන් නම් සම්බුද්ධ ශාසනය තුල සැබෑම යථාර්ථය අපට ඇති කරගන්න පුළුවන්. ඒක පින්වතුනි අපි කරන කාරණාවත් ඔබට උපකාරයක් වෙනවා. අපි කරපු කාරණාවත් ඵල සහිත වෙනවා. බුදුරන් වහන්සේ පහළ වෙලා උතුම් සම්බුද්ධත්වයට පත්වීමෙන් පෙන්වලා දුන්න මේ ධර්මයේ ඵල සහිත වෙනවා. නැත්තම් පින්වතුනි මොනවද දෙයක් හොයනවා? මොනවද උතනක läග ගන්න? Tamanට මොකක් හෝ දෙයක් හොයාගෙන රිංග ගන්න හොයනවා. ඒ දේ කරන්න එපා. එහෙම නොකර සැබෑම ජීවිතයේ සත්‍ය අනුගත වෙලා විචක්ෂණශීලීව හොයන්න. එහෙම වුණොත් මේ ධහම වඳ නෑ. මේ ධහම නිෂ්පල නෑ. මේ ධහම ස්වාක්ඛාතයි, සම්දිත්තිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්ත වේතාව විඤ්ඤෝහි. යමෙක් ධහමට යමු වුණොත් එවැ දහමට තමන්ගේ තහවුරු වෙන නෙමෙයි. ඒ කෙනා දහමින් හික්මවනවා. ඕ ඒහි පස්සෙකයි. අන්නේ ස්වභාවයටපත් වෙන්න දහම නිවැරදිව විචක්ෂණශීලී ගතිය ඇති කරගෙන ඉගෙන ගන්න. එතකොට ප්‍රඥාවන්තයාට දහමයි කියන කාරණාවට අපි දැනගෙනම යොමු වෙනවා. හොඳයි ඒ සඳහා ඔබට මේ කරපු දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.